සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලු අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලු අයං බදන්තා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 නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස සබ්බං වික්ඛවේ ජාති ධම්මං කිංච වික්ඛවේ සබ්බං ජාති ධම්මං චක්කුම් වික්ඛවේ ජාති ධම්මං රූපා ජාති ධම්මා චක්කු විඥානං ජාති ධම්මං චක්කුසෝ ජාති ධම්මෝ යම් පිදං චක්කු සංපස්ස පච්චයා උපජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා දුක්ඛමසුඛං වා තම්පි ජාති ධම්මා ී ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්වත්නි අද ධර්ම දේශනාව ටිකක් විතර ගැඹුරු දේශනාවක් කරන්න තමයි හිතුවේ පුළුවන් තරම් සරල කරලා ඔබට තේරුම් ගන්න පහසු වෙන විදිහට කියලා දෙන්නයි මම බලාපොරොත්තු වෙන්නේ පින්වත්නි මේ ලෝකේ ජීවත් වෙනකොට අපි තේරුම් ගත යුතු දෙයක් තියෙනවා ඒ තමයි ලෝකයේහි තියෙනවා සත්‍ය දෙකක් සත්‍ය දෙකක් තියෙනවා අපි මේ සත්‍ය දෙකට කියනවා සම්මුති සත්‍යය සහ පරමාර්ථ සත්‍යය කියලා ලෝකේ බහුතරයක් වැඩි හරියක් භාවිතා කරන්නේ සම්මුති සත්‍යය පරමාර්ථ සත්‍යය ඇති කරගන්නේ ආර්ය උත්තමයන් වහන්සේලා ආර්ය උත්තමයන් වහන්සේලා පරමාර්ථ සත්‍යය අවබෝධ කරගත්තත් උන්වහන්සේලා ජීවත් වෙන්නේ සම්මුතිය පදනම් කරගෙනයි දැන් උදාහරණයකට ගත්තොත් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ආර්යුත්තමයන් වහන්සේලානේ උන්වහන්සේලා පරමාර්ථ සත්‍ය අවබෝධ කරගත්තා කියලා පරමාර්ථ ලෝකයේ පවතින්න යන්නේ නැහැ ජීවත් වෙන මේ සම්මුති ලෝකේ. එතකොට සම්මත ලෝකයේ මේ සම්මුතියින්ට අනුකූලව තමයි උන්වහන්සේලා හැසිරෙන්නේ, කතාබස් කරන්නේ, වචන පාවිච්චි කරන්නේ, ඒ සියල්ලම කරන්නේ. දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා සම්මුතියක් විදිහට මමය මගේ කියලා කෙනෙක් සත්වයේ පුද්ගලයෙක් ඉන්න බව අපි පිළිගන්නවා සම්මුතියක් විදිහට. හැබැයි පරමාර්ථ වශයෙන් ගත්තොත් එහෙම සත්වයේ පුද්ගලයෙක් නැහැ. තියෙන්නේ ධර්මතා පහක ක්‍රියාකාරීත්වයක් විතරයි. දැන් අපි ඒකට කියන්නේ පංචස්කන්ධ ක්‍රියාකාරීත්වය. එතකොට ආර්ය සත්‍ය අවබෝධ කරගෙන පරම සත්‍ය අවබෝධ කරගත්ත උත්තරීතර ආර්ය ශ්‍රාවකයන් වහන්සේලා ආර්ය උත්තමයන් වහන්සේලා ඒක හොඳට දන්නවා. එහෙම දැනගත්තත් උන්වහන්සේලා දෛනික ජීවිතයේ සම්මත ලෝකයේ ජීවත් වෙනකොට ඒ සම්මුතියට අනුකූලව තමයි ජීවත් වෙන්නේ. පරමාර්ථයෙන් කතා කරන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ මහරහතන් වහන්සේලා මම මම මගේ කියන වචන පාවිච්චි කරලා තියෙනවා. මට පිපාසයි, මට වෙහෙසයි, මට බොහොම වේදනාවයි ආදි වශයෙන් ඒ වචන පාවිච්චි කරලා තියෙනවා. දැන් කවුරු හරි කාට හරි කියන්න ගත්තොත් මේ පංචස්කන්ධයට ආපෝ ධාතු ටිකක් ගෙනාලා දෙන්න මේ පිපාසිය සංසිඳවන්න කියලා. එහෙම කියන්නේ නැහැ නේද? මට වතුර තිබහාය වතුර ටිකක් ගෙනාලා දෙන්න කියන එක මම කියන්නේ. දැන් ඔය වගේ දෙයක් කිව්වොත් නිකන් මහ පිස්සෙක් කියලා දැනගන්න. මොනවද මේ කියන කතාව කියලා. ඒත් අන්න ඒ නිසා සම්මත ලෝකයේ කටයුතු කරනකොට ඒ සම්මුතියෙහි පිහිටා කටයුතු කිරීම ආර්ය උත්තමයන් වහන්සේලා කරපු දෙයක්. ඉතින් මෙන්න මේ සූත්‍ර දේශනාව අධ්‍යයනය කරනකොට අපිට මේ සම්මුතිය සහ පරමාර්ථය කියන අංශ දෙකෙහි පිහිටලා තමයි මේ සූත්‍රය අධ්‍යයනය කරන්න වෙන්නේ. අද පින්නතොට කියලා දෙන්නේ මම සංයුක්ත නිකායේ සලායතන සංයුක්තයේ සඳහන් වෙන ಜಾති ධම්ම කියන සූත්‍රය. සූත්‍රයේ නම ಜಾති ධම්ම. ಜಾති කියලා කියන්නේ ඉපදීම කියන වචනයට අපි පාවිච්චි කරන වචනේ පාලි වචනේ. එහෙම නැත්නම් හට ගැනීම. ආ ಜಾති කියලා කියන්නේ ධර්ම කියන්නේ ස්වභාවය. ධර්මතාවය. ඉපදීමේ ස්වභාවය ගැන කියන. හට ගැනීමේ ස්වභාවය ගැන කියන. සූත්‍ර දේශනාව නිසා මේකට කියනවා ජාති ධම්ම සූත්‍රය කියලා. එතකොට හට ගැනීමේ ස්වභාව තමයි මේ සූත්‍රයේ තුල විග්‍රහ කරන්නේ. ඉපදීමේ ස්වභාව තමයි මේ සූත්‍රයෙන් විග්‍රහ කරන්නේ. බුදුහාමුදුරු සවැත් නුවර ජීතවනාරාමේ වැඩ ඉන්නකොට මේ සූත්‍රය දේශනා කරනවා. එහෙදි බුදුහාමුදුරු ස්වාමීන් වහන්සේලාට මෙහෙම කියනවා. සම්බම් වික්කවේ ජාති ධම්මං. මහණෙනි සියල්ල හට ගැනීම ස්වභාව කර ඇත්තේ. ඔන්න සාමාන්‍ය සරල අදහස තේරුම් ගන්න. සියල්ල හට ගැනීමේ ස්වභාවයෙන් යුක්ත වන්නේ. නැත්නම් ස්වභාව කර ඇත්තේ. දැන් ඊට පස්සේ ආපහු බුදුහාමුදුරාම කිංච වික්කවේ සම්බන් ජාති ධම්මා. හට ගැනීමේ ස්වභාවය කර ඇති මේ සියල්ල කියන්නේ මොකක්ද? බුදුහාමුදුරෝ දේශනා කරනවා සියල්ල හට ගැනීමේ ස්වභාවය ස්වභාව කර තිබෙනවා ඉපදීම ස්වභාව කරගෙන තියෙනවා කියලා. ඊට පස්සේ අහන මොකද්ද මේ සියල්ල කියන්නේ කියලා. සාමාන්‍ය සියල්ල කියලා කිව්වහම අපිට තේරෙන්නේ මේ හැම සකල විද සියලු කියන අදහස මේ ලෝකේ තියෙන ජීවි අජීවි හැම දෙයක්ම කියන අදහස අපිට එනවනේ සියල්ල කිව්වහම. හැබැයි මේ සූත්‍රයේදී මේ සියල්ල කියන එක බුදුහාමුදුර සම්පින්දණය කරලා තියෙනවා. එහෙම නැත්නම් බොහොම ලස්සනට <clears throat> විශ්ලේෂණය කරලා තියෙන මේ සත්වයේ ක්‍රියාකාරීත්වය. කොහොමද සත්වයේකුගේ ක්‍රියාකාරීත්වය සියල්ල කියලා හඳුනා ගන්න කියලා බලන්න. බුදුහාඳුරු කියනවා දේශනා කරනවා චක්කුම් වික්‍රවේ ಜಾති ධම්ම. මහණෙනි ඇස ඉපදීම හට ගැනීම ස්වභාව කර ඇත්තේ දැන් මේ හට ගැනීම ස්වභාව කර ඇති ධර්මතාව ගැන මේ කියන්න හදන්නේ හට ගැනීම ස්වභාව කර ඇති සියල්ල ගැන කියන්න හදන්නේ එතකොට හට ගැනීම ස්වභාව කර ඇති සියල්ලේ එකක් තමයි මොකද්ද? චක්කුම් ඇහැ. ඊට පස්සේ ආපහු දේශනා කරන රූපා ජාති ධම්මා. මහණෙනි රූපයද ජාතිය ස්වභාව කර ඇත්තේ හට ගැනීම ස්වභාව කර ඇත්තේ. ඒතර හට ගැනීම ස්වභාව කර ඇති සියල්ල ගැන තමයි කියන්නේ. එතන සියල්ලට අයිති වෙනවා ඇහැ වගේම මොකද්ද? රූපයක් අයිති වෙනවා. දැන් මොන සියල්ලට අයිති වෙන වචන තමයි මේ කියන්නේ යන්නේ. ඒක තේරුම් ගන්න. ඔන්න දැන් වචන දෙකක් තියෙන. ඇහැයි රූපයයි. ඊට පස්සේ ආපහු බුදුරජාණන් වහන්සේ දේශනා කරන චක්කු විඥානං ජාති ධම්මං. මහණෙනි චක්කු විඥාණයද ඉපදීම හට ගැනීම ස්වභාව කර ඇත්තේ. එතකොට තුන්වෙනි කාරණාව සියල්ල කියන වචනේට අයිති වෙන තුන්වෙනි කාරණාව තමයි චක්කු විඥානය. ඊළඟට චක්කු සම්පස්සෝ ජාති ධම්මෝ. චක්කු සම්පස්සේද හට ගැනීම ස්වභාව කර ඇත්තේ. හතරවෙනි සියල්ලට අයිති වෙන හතරවෙනි කාරණේ තමයි චක්කු සම්පස්සය කිය. ඊට පස්සේ යම්පිදං චක්කු සංපස්ස පච්චයා uppajjati වේදිතං සුඛං වා දුක්ඛං වා දුක්ඛම සුඛං වා සම්පි ජාති ධම්ම චක්කු සංපස්සේ මුදු කරගෙන යම් කිසි වේදනාවක් හට ගන්නවා නම් සුඛං වා සැප හෝ දුක්ඛං වා දුක්ඛෝ අදුක්ඛම සුඛං වා අදුක්ඛම සුඛේව උපේක්ඛා සහගතෝ වේදනාවක් හටගන්නව නම් සම්පි ජාති ධම්මා ඒකක් ඉපදීම හට ගැනීම ස්වභාව කර ඇත්තේ. එතකොට මොකද හට ගැනීම ස්වභාව කර ඇති? පස්වෙනි කාරණාව වේදනාව. චක්කුතා සංපස්සජා වේදනා කියලා අපිට කියනවා. ඒතර වේදනා වර්ග තුනක් තියෙනවා සුඛ වේදනා, දුක්ඛ වේදනා, උපේක්ඛා. අදුක්ඛම සුඛ වේදනා වශයෙන්. උපේක්ඛා අදුක්ඛම සුඛ කියන්නේ දෙකම එකයි. එතකොට ඔන්න දැන් වේදනාව ಜಾති ධර්මයක්. ಜಾති ස්වභාව කර ඇති එක, හට ගැනීම ස්වභාව කර ඇති එකක්. ඒතර වේදනාව සම්බන් කියන වචනයටයි. දැන් බුදුහාඳුර දේශනා කරන්නේ සියල්ලම ಜಾති හට ගැනීම ස්වභාව කර ඇත්තේ කියලා. සම්බම් වික්‍රේ ಜಾති ධම්මං කියලා. සියල්ලම ඉපදීම ස්වභාව කර ඇත්තේ කියලා කියන්නේ. එතකොට දැන් ඔන්න සියල්ලට අයිති වෙන කාරණා පහක් මම කියුවා. මොකද කාරණා පහ ඇහැ, රූපය, චක්කු විඥාණය, චක්කු සංප්‍රාසය සහ වේදනාව. ඒක මම ඉස්සරහට කියලා දෙන්නම් විස්තර කරලා දෙන්නම්. එතකොට මෙන්න මේ කාරණා පහ සියල්ල කියන වචනේ අන්තර්ගත කරලා කියනවා. එතකොට පින්වත්නි ඇහැ චක් ඇහැ රූපය චක්කු විඥාණය චක්කු සංපස්සය සහ වේදනාව කියන මේ සියල්ල ಜಾති ධම්මයි. ඉපදීම ස්වභාව කර ඇති එක. අන්න දැන් මෙතන මම කියවන මුලින් අපි තේරුම් ගන්න ඕන කියලා සම්මුතියයි පරමාර්ථයයි කියලා කතාවක් එතකොට දැන් ඉපදීම කියන වචනය මෙතන පරමාර්ථ කතාවකින් ඉන්නේ. මොකද දැන් සාමාන්‍ය සම්මුතියේ උපදිනවා කියන්නේ මොකක්ද? සාමාන්‍ය සම්මුතියේ උපදිනවා කියන්නේ කවුරු හරි කෙනෙක් මැරිලා ආපහු උපදින එකට. නේ ඉපදිනවා කියන්නේ ඒකනේ ගොඩක් වෙලාවට. හැබැයි පරමාර්ථ කතාවේදී දැන් අපිට කියන්න පුළුවන් ඇහැ උපදිනවා කියලා. ඇහැක් ඉපදුනේ කොයි වෙලාවේද කියලා අහුවොත් කෙනෙක් කියනවා ඉපදිච්ච වෙලාවේ කියලා. අපි ඉපදිච්ච වෙලාව. අපි ඉපදුනේ කොයි වෙලාවේද කියලා අහුවොත් ඔන්න අවුරුද්දයි දිනයයි මාසයයි මෙන්න මේ ආවල් වෙලාව කියලා වෙලාවක් දෙනවා අරණකත් කාර්යය දීපු වෙලාව. ඉපදිච්ච වෙලාව කියලා. ඒක තමයි සම්මුතිය. නමුත් ඇහැ කියන එක රූප බලන හැම මොහොතකම උපදිනවා. ඒක තමයි පරමාර්ථ කතාව. ඒක තමයි යථාර්ථය. ඒක තමයි ඇත්ත. කන කියන එක ශබ්දහන හැම මොහොතකම උපදිනවා. නහය කියන එක ගඳ සුවඳ ආග්‍රහණ කරන හැම මොහොතක උපදිනවා. දිව කියන එක රස විඳින හැම මොහොතකම උපදිනවා. කය කියන එක ස්පර්ශ විඳින හැම මොහොතකම උපදිනවා. සිත කියන එක හිතන හැම මොහොතකම උපදිනවා. ඒක තමයි පරමාර්ථ සත්‍ය. එතකොට දැන් සියල්ල කියලා කියන්නේ ඇහැයි කන ඇහැයි රූපයයි චක්කු විඥානයයි චක්කු සංපස්සයයි චක්කු සංපස්සයෙන් හටගන්න වේදනාවයි විතරද නෑ එතන සෙට් එකක් තියෙනවා අන්න ඒ වගේ සෙට් හයක් තියෙනවා මනාද ඒ සෙට් එක අනිත් ඉන්ද්‍රයන් පහක් එක එකතු කරලා ගන්න ඔය වගේම කනක් තියෙනවා කනට ඇහෙන බාහිර ශබ්ද තියෙනවා කන ඇසුරේ තියෙන විඥානය හෙවත් සෝත විඥානය තියෙනවා ඒ තුන එකතු කරන බලවේගයට කියන සෝත සංසස්සය කියන ඒ තුල හට ගන්නා වේදනාව සෝත සංපස්සජ වේදනාව අන්න ඒකවල කන මුල් කරගෙන සෙට් එකක් වෙනවා. ඒතර ඒ ඒ පහ සියල්ල කියන වචනේට අයිති. නහයක් තියෙනවා. නහයට පිටින් ගඳ සුවඳ දැනෙනවා. නහය ඇසුරු කරගෙන ධාන විඥාණය තියෙනවා. නහයයි ධාන විඥාණයයි ගන්ධයයි ගඳ සුවඳයි එකට එකතු කරන බලවේගයට කියන ස්පර්ශය කියලා සම්පස්සය ධාන සම්පස්සය කියලා එකට කියන ඒ ධාන සම්පස්සය මුල් කරගෙන හට ගන්නව වේදනාවක් ඝාන සංපස්සජා වේදනා. එතකොට ඒ නහය මුංචරගෙන ශේෂයේ චේතකා කියන එකේ පහයි. ඒ පහත් අර සියල්ලට අයිති. ඊළඟට දිවක් තියෙනවා දිවට බාහිරින් රස දැනෙනවා දිව ඇතුලෙහි ජීවහා විඥානය කියන රස දැනෙන අඳුන දැනගන්න ගතිය ජීවහා විඥානය කියන්නේ එතකොට ඒ තුනම එකතු කරන බලවේගී જીවහා සංපස්ස ඒ තුنين ඇති වෙනවා වේදනාව જીවහා සංපස්සජ වේදනා එතන ඒ සෙට් එකක් ඒ සෙට් එකේ පහක් කියන ඒ පහට සියල්ල කියන වචනේ සයිපෝලේ පහක් එක කයක් තියෙනවා බාහිර සමාජයේ කයට ස්පර්ශ ලැබෙනවා කය ඇසුරේ කාය විඥානය තියෙනවා ඊට පස්සේ කාය සංස්පස්සේ ඇති වෙනවා ඒ සංස්පස්සේ මුල් කරගෙන වේදනා ඇති වෙනවා එතන පහක් තියෙනවා ඒ පහටක් තියෙනවා මොකක් කියලාද සබ්බ කියන වචනයට අයිති කරන්න පුළුවන් එතකොට ඊළඟට හිතක් තියෙනවා බාහිරව අපිට සිතුවිලි තියෙනවා හිත ඇසුරේ මනෝ විඥාණය තියෙනවා ඒ තුනම එකතු වෙනවා මනෝ සංස්පස්සේ ඒ තුල ඇති වෙනවා වේදනාවක් මනෝ සංපස්සජා වේදනා. එතනත් පහක් තියෙනවා. ඒ පහක් අයිති ඔය කියන සම්බ කියන වචනේ. එතකොට පහේව කියනද? පහේව හයක්. පහේව හයක්. ඒතර මෙන්න මේ පහේව හයම සම්බන් කියන වචනේ ඇතුළු කළා. ඇයි ඒ ඇතුළු කරලා තියෙන්නේ? ලෝක ජීවත් වෙනකොට ඔය පහේ ඒවා හය තුල තමයි අපි ජීවත් වෙන්නේ. ඔයින්තර ජීවත් වෙන්නේ නැහැ. දැන් ජීවත් වෙනවා කියලා මොකද කරන්නේ? සාමාන්‍ය ගෑයෙන් ඉතින් ඉපදුනාට පස්සේ ඉතින් ලොකුනාම ඉගෙන ගන්නවා මහන්සි වෙලා ඉගෙනගෙන රස්සාවක් කරනවා ඊට පස්සේ කල්ලි හම්බ කරනවා විවාහ වෙනවා කාල දීල සතුටින් ඉතින් ඉන්නවා ඔන්න ජීවත් වෙනවා කියන්නේ හරි ඒක ඇත්තයි සම්මුතියෙන් බලනකොට ඒක ඇත්තයි හැබැයි ඊට වැඩි ටිකක් ගැඹුරින් ගත්තොත් ජීවත් වෙනවා කියන්නේ මොකද්ද ඇහැට පේන රූප බලන එක. කනට ඇහෙන ශබ්ද අහන එක. නායට දැනෙන ගඳ සුවඳ ආග්‍රහණය කරන එක. දිවට දැනෙන රස විඳින එක. කයට ලැබෙන ස්පර්ශ විඳින එක සහ හිතට එන සිතුවිලි හිත හිත ඉන්න. ඉතින් ඔන්න ඔය කාරණා ටික නේද කරන්නේ අපි. මුලදී ඇහැ කරනාශය දිව ශරීරය කියන ඒ ඉන්ද්‍රියන් වැඩියෙන් වෙහෙසලා වැඩ කරනවා ඊට පස්සේ මොකද වෙන්නේ වයසට ගියාට පස්සේ වයසට ගියාට පස්සේ ඉතින් වැඩි කරන්න වැඩකුත් නැති හින්දා ඒ වැඩි වෙලේ රූප බලන්න යන්නේ නැහැ සත්හන්න යන්නේ නැහැ ගඩ සුදු තිබිච්ච දෙයක් කාලා දීනිර වෙලා වැඩි කරන්නේ හිත හිත අයින්නේ නේද මම දැක්කා මේ මාචාර්යතුමා මේකට එකඟ වෙනවද දන්නේ මේ මේ විශ්‍රාමිකයන්ගේ ජීවිතය නිකම් මේ පිච්චිච්ච බල්බ් එකක් වගේ කියලා කතාවක් මතකයි. මොකද දැන් බල්බ් එක පිච්චුනාට පස්සේ ඒක ප්‍රයෝජනෙට ගන්නේ නැහැ. හැබැයි බල්බ් එක පිච්චින්නේ නැති කාලේ ආලෝකය විහිදුවලා මහ විශාල දේවයක් කරනවා. ඊට පස්සේ ඉතින් පිච්චුනාට වද ගලවලා අයින් කරලා වෙන බල්බ් එකක් උකට රිප්ලේස් කරනවනේ. නේද? එතකොට හැබැයි බල්බ පිච්චිච්ච බල්බෙක දුක් වෙන්න හොඳ නැහැ. අනේ ඉතින් අපි ගණන් ගන්නේ නැහැ අපි දැන් අයින් කළා දාලා කියලා. එහෙම එතකොට තමයි පිච්චිච්ච බල්බෙක හිතන්නේ නැහැ. මම පුළුවන් කාලේ මුළු ලෝක රටකට එළිය දුන්නා. මම පුළුවන් කාලේ මේ විදිහට එළිය දුන්න කියලා තමන් කරපු දේ ගැන සතුටු වෙනවා. එහෙම නැතුව දැන් ඉතින් අපිව ගණන් ගන්නේ නැහැ අපිව අමතක කරලා දාලා කියලා සමහර විද්වත් වෘත්තිකයන් පසුතැවෙන එහෙම නැත්නම් ওই ප්‍රවීණියෝ පසුතැවෙන අවස්ථාවන් අපි දැකලා තියෙනවා. එහෙම පසුතැවෙන්න යන්නේ නැතුව ඉන්නවා. ඉතින් එහෙම පසුතැවෙනකොට මොකද ඒ හිතනවා. ওই ජීවත් වීම ඇතුළේ කරන වැඩ තමයි ඒක. එතකොට බලන්න ජීවත් වෙනවා කියලා කියන්නේ මොකක්ද? ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රයන්ට ගෝචර වෙන මේ අරමුණු පරිහරණය කරන එක. ඔයින් තොරව ජීවත් වෙන්න පුළුවන් කාටවත්. කිසිම කෙනෙකුට ඔයින් තොරව ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. එතකොට අන්න ඒක අපි හොඳට තේරුම් ගත යුතු දෙයක් හැටියට මම මෙහිදී අවධානය කරනවා. එතකොට පින්වත්නි දැන් මෙන්න මේ ජීවත් වීම සඳහා අපි කරන ලබන සියලු ක්‍රියාකාරකම් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මොන වගේද කියලා. ජීවත් වීම සඳහා කරන සියලුම ක්‍රියාකාරකම් ජාති ධම්මයි. ජාති ධම්ම කියලා කියන්නේ මොකද? ඉපදීම, හට ගැනීම ස්වභාවතර තියෙනවා. දැන් හටගත්ත කියන එක හට ගැනීම නෙවෙයි ඉපදීම. මම ඔබෙන් අහුවෝ හේතුවක්ද ඵලයක්ද කියලා ඔබ ගොඩාක් වෙලාවට කියාවේ අට ගැනීම ඉපදීම කියලා කියන්නේ ඵලයක් කියලා. නේද? ඔව්. ඒක ඉපදීම කියලා කියන්නේ ඵලයක්. ඒ වගේම ඒ ඵලයම හේතුවකුත් වෙනවා. නේද? මොකද හේතුව ඉපදිච්ච හින්දා ඉතින් අනිත් ඔක්කොම හේතුව පිළිහැදෙන්නේ. ඒ අනුව බැලුවාම ඒ ඉපදීම හේතුකුත් වෙනවා. එතකොට ඵලය උනේ කොහොමද? ඵලය උනේ දැන් අපි ඉපදුනා කියලා හිතන්න. ඉපදුනා ඉපදුනේ කොහොමද? සම්මුතියෙන් ගත්තොත් අපි ඉපදුනේ කොහොමද? ඉපදුනේ මරුණ හින්දා. නේද? අපි මරුනේ නැත්තම් අපි ඉපදෙයිද? දීර්ඝ සංසාර ප්‍රවෘත්තියක ගමනට යන අපි හැමෝම ඉපදී ඉපදී මෙරි මෙරි යන පිරිසක්. මේ පළවෙනි ඉපදීම හෝ පළවෙනි මරණය නෙවෙයි. එතකොට එහෙම යන ගමනකදී අපි අපි ගිය කලින් භවයේදී නොමරුණා නම් මේ භවය අපි උපදීද? අපි උපදින්න. එහෙනම් ඉපදෙනවා කියන්නේ මොකක්ද? ඉපදෙනවා කියලා කියන්නේ හේතුවක ඵලයක්. මොකද්ද ඉපදීමට ඉපදීම නැමැති ඵලයට මුල් වෙච්ච හේතුව මරණයයි. නේද? එතකොට බලන්න ඒ ඵලය ඇති වූ තැන පිරිසක් සතුටු වෙනවා හේතුව ඇති වූ තැන පිරිසක් දුක් වෙනවා නේ දැන් මම කලින් කියන්නේ ඇති ඔබගේ මෑණියන් ස්වාමි දියණියගේ වියෝගය නිසා අපේ මාචාතුමා මේ දියණියවරු පවුලේ සමීප නෑයෝ දැන් දුක් වෙනවා. ඒ මරණය නිසා. හැබැයි මේ මරණයම හේතු උනානේ මොකටද? තව තැනක ඉපදීමට මේ මෑණියන්. දැන් අපි හිතමු කොහේ හරි තුමිය කරපු පින්වලට අනුව මිනිස් මව් කුසක හොඳ පවුලක දැන් තරුණ අම්මා කෙනෙකුගේ කුසේ පිළිසිඳගෙන ඉන්නවා දැන් මාස 3ක සලලයක් විදිහට දැන් කුසේ වැඩෙනවා. සමහර වෙලාවට ඒ අය බොහෝම කාලයක් තිස්සේ ළමයි අපේක්ෂාවෙන් ඉඳලා ඉඳලා ඉඳලා අවුරුදු ගාණක් ළමයි නැති ඉඳලා හම්බ වෙන්න යන පළවෙනි ළමයා වෙනවා ඉන්න පුළුවන්. දැන් මේ අම්මා අර තරුණ අම්මයි තාත්තයි කොච්චර සතුටු වෙනව ඇද්ද අපිට බබෙක් ලැබෙන්න යනවා කියලා. නේද? දැන් මේ සතුටු වෙන්නේ කවුද? සතුටේ අය සතුටු කරන්නේ කවුද? මේ අම්මා. එතකොට දැන් මේ පොඩි බැණිකේ මාතාව මොකද්ද කරන්නේ? වසර ගණනාවක් තිස්සේ දන්න අඳුරන ශ්‍රීමාචාර්යතුමා ප්‍රමුඛ මේ ද්විවේදීවරු කොම අඬවලා නන් ආඳුනන අම්ම කෙනෙකුයි තාත්තා කෙනෙකුයි සතුටු කරනවා. ඒකනේ කරන්නේ. නේද? අපිත් එහෙම තමයි. අපි දැන් මේ භවයට ඇවිල්ලා තියෙන්නේ එහෙමමයි. දැන් අපි මේ භවයට ආපු නිසා මේ භවයේ ඉපදිච්ච නිසා අපි කලින් භවවල අපි ඉතමු මේ භවයකට අපි මනුෂ්‍ය ලෝකෙ ඉපදෙලි කියන ඒ මනුෂ්‍ය ලෝකේ නම් අම්මලනේ දූල පුතා මුණුපුරාල විනිවිදිරිල සමහරලා සාමාන්‍ය නැතිනේ අපේ අම්මා ආච්චි අම්මා මිය ගිහිල්ලා වුරු 60 70 80 කීවි තාම සීකර කරපින්නේ නැතිනේ දැන් ඔය අවුරුදු ගණන් තාම සීකරන්නේ කොටක් නැහැ අන්න ඒ වාගේ ධර්මතාවයක් තමයි නිතිය. එතකොට උපදිනවාය කියන එක හේතුවකුත් වෙනවා ඵලයකුත් වෙනවා. ඵලය වෙන්නේ මරණයේ ඵලයක්. මරණය හේතුවක් වුණා, ඉපදීම ඵලයක් වුණා. ඊළඟට ඉපදීම හේතුවක් වුණා ජරා ව්‍යාධි මරණ ආදී ඵලයක් බවට පත් වෙනවා. එහෙනම් ඉපදීම කියන එක අනිත්‍ය වූ ධර්මතාවය. ඒ ඒකට වෙලාවකට හේතුවක් වෙලා වෙලාවකට ඵලයක් වෙනවා කියන්නේ එක විදිහකට පවතින්නේ නැහැ. ඒක එක විදිහකට පවතින්නේ නැත්නම් ඉපදීමද අනිත්‍ය ලක්ෂණය. නේද? එතකොට ಜಾති ධර්මතාවය තුල තියෙන ධර්මතාවය වෙන අන් ධර්මයක් නෙවෙයි. ඉපදීමේ ස්වභාවය තුල තියෙන ධර්මතාවය මොකක්ද? අනිත්‍ය ධර්මතාවය. ඒතර දැන් අපි බලමු මේ ඉපදෙනවා කියන එක ඇහක් ඉපදෙනවා කියන එක මුල් කරගෙන සත්වේ කොහොමද සසරට වැටෙන්නේ කියලා. දැන් අපි මිනිස් සත්වයේ හැටියට හඳුන්වන්නේ මූලිකව මේ පංචස්කන්ධේ උපාදානය කරගත්ත කෙනාට. ඇහැ කන නාසය දිව රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ අරමුණු පරිහරණය කරන ඇහැ කන නාසය දිව ශරීරයේ මනස පේන ඉන්ද්‍රයන් පිහිටා තිබෙන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ගොඩවල් පටින් යුක්ත වෙලා ඉන්න කෙනාට අපි කියනවා කවුරු කියලාද සත්වයා කියලා. සත්වයා කියලා. එතකොට සත්වයේකගේ මූලික ලක්ෂණයක් තමයි කයක් තියෙනවා, හිතක් තියෙනවා, හිත ඇසුරෙහි සිතුවිලි තියෙනවා. පංචස්කන්ධය අන්න ඒක අනුව තමයි නිර්මාණය. පංචස්කන්ධය තමයි රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. රූපය කියන කය වේදනා සංඥා සංකාරවලට කියනෝ සිතුවිලි විඥාණයට කියනෝ සිත. එතකොට සිතයි සිතුවිලි කයයි එකතු වෙච්ච තැන සත්වේ කියනවා. දැන් ඔන්න ඔය නිම සරලව මම මේක කියන්නේ. එතකොට දැන් මේ සත්වයා යැයි හඳුන්වනු ලබන පංචස්කන්ධයේ කය ඇසුරු කරගෙන ආයතන හයක් තියෙනවා. ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස දැන් මේ කය හැදිලා තියෙන්නේ මොනවයින්ද? මේ කය හැදිලා තියෙන්නේ ආහාර මුල් කරගෙන. කය කියන්නේ රූපය. නේද? ආහාර මුල් කරගෙන තමයි මේ රූපය හැදිලා තියෙන්නේ. කුඩා කාලෙම දරුවේ අම්මා විසින් ගනු ලබන ආහාර කුස තුලදී උරාගෙන උකහාගෙන පෝෂණය කරලා හැදෙනවා. විශේෂයෙන්ම අම්මාගේ ආහාර වලින් පෝෂණය වෙන්නේ හැදෙන ගමනේ දරුවා මොකද කරන්නේ? අම්මාගේ ශරීරගත අස්ති විය කර හරින හරිමින් තමයි අම්මව දරුවා පෝෂණය කරන්නේ. දැන් සාමාන්‍ය සම්මුතියට අපි කියනවනේ අම්මා කියලා කියන්නේ අම්මා කියන්නේ ලේ කිරි කරලා පුමන කෙනෙක් කියලා. ඔය ලේ කිරි කරලා පුමන කතාවටත් වැඩි ප්‍රබල කතාවක් මට හිතෙන්නේ ඇටදිය කරලා හදනවා කියන්නේ. නේද? දැන් අම්මා කෙනෙක් කුසේ ඉන්න දරුවාගේ මේ මස් වැදල්ල තුල කලල රූපයක් කියන්නේ මස් වැදල්ලක් නේ. ඒ මස් වැදල්ල තුල කොහොමද අස්ථි පංජරයක් ශක්තිමත් ඇටසැකිල්ලක් නිර්මාණය කරන්න ආරම්භක අවස්ථාවේදී ඒ ඇටසැකිල්ල නිර්මාණය කරන්න අම්මාගේ ශරීරයේ ඇටසැකිල්ලේ තියෙන පෝෂක පදාර්ථ දියවෙවි යනවා නේද ඒකනේ ඔය පොරොස් කිය ඔස්ටියෝපොරොසිස් කියන්නේ එතකොට අම්මා කෙනෙක් දියතර හරින්නේ මේ ශරීරයේ තියෙන ධනම වස්තුව නේද එතකොට අම්මා කෙනෙකුගේ කරුණාව මෛත්‍රිය බලන්න තමන්ගේ ශරීරයේ තියෙන ඝනම වස්තුව දිය කරලා දරුවාව නිර්මාණය කරන්න තරම් ප්‍රබලයි. ඉතින් අන්න ඒ වගේ අම්මලා තාත්තලා දිවි හිමියෙන් ආරක්ෂා කරන්න, රැක ගන්න, වඳින්න, පුදාන්න, ගරු කරන්න පෙළඹෙන්න ඕනේ සත්පුරුෂ දරුවන්ගේ පරම වගකීම. එතකොට කුඩා කාලයේදී ඔන්න ඔය කියන දේවල් ආහාර බවට පරිවර්තනය කරගෙන අම්මාගේ ශරීරයේ පෝෂක පදාර්ථ අම්මා විසින් ගනු ලබන ආහාර ආහාර බවට පරිවර්තනය කරගෙන රූපේ වැඩෙනවා. ඉපදුනාට පස්සේ කිරිහිමක් දීලා ඊට පස්සේ ඝන ආහාර අනුභව කරලා අනුක්‍රමයෙන් මේ රූපේ එක එක තලවල වර්ධනය වෙනවා. තත්ත මේ රූපය නම් හටගන්නේ මොකක් මුල් කරගෙනද ආහාර මුල් කරගෙන. එතකොට මේ රූපයේ සංයුතියක් තියෙනවා. ඒ සංයුතිය තමයි සතර මහා ධාතු. පඨවි ආපෝ තේජෝ වායෝ. මේ කියන මූල පදාර්ථ වලින් තමයි මේ රූපය හැදෙන්නේ. එතකොට මේ සතර මහා ධාතුන්ගේ තියෙනවා ආවේනික ලක්ෂණ තුනක්. ඒ තමයි උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිකස අඤ්‍ය තත්තම් පඤ්ඤාය. උපාද කියන හට ගන්නවා. වය කියන වේය වෙනවා, ගෙවෙනවා. හිතස අඤ්‍යතත්තං. පවතින ස්වභාවය වෙනසක් වෙනවා. සරලව කිව්වොත් ওই වචන තුනෙන්ම කියන්නේ අනිත්‍යතාවය. තමයි වෙනස් වෙනවා කියන්නේ. අට ගැනීම නැති වීම. එතකොට සතර මහා ධාතු කියන්නේ අනිත්‍ය වූ එක. ඒතර අනිත්‍ය වූ සතර මහා ධාතු මුල් කරගෙන යම් කයක් නිර්මාණය වෙනවා නම් රූපයක්. ඒ රූපයක් අනිත්‍යයි. ඒතර ඒ රූපය තුල ඇහක් තියෙනවා නම් ඒ ඇහද අනිත්‍යයි. ඒ අනිත්‍ය නිට්ටය වූ අනිත්‍ය වූ කයක නිට්ටය වූ ඇස් තියෙන බෑ. ඒ ඇහ අනිත්‍යයි. එහෙනම් ඔන්න අනිත්‍ය වූ ඇහක් තියෙනවා. එතකොට ඒ ඇහ හටගන්නේ හට ගන්නව කොහොමද? අර කයක් එක්කම හට ගන්නවා. ඒක සම්මුති කතාවක්. ඊළඟට ඇහැ උපදින හැටි අපි කියමු. ඇහැට ඊට පස්සේ ඇහැ ඇතුලේ තියෙනවා විඥානය. ඒකට කියනවා චක්කු විඥාන කියලා. විඥාන කියන වචනේ තේරුම අරමුණ දැනගන්න ස්වභාවය. ආරම්මනම් විඥානාතිති විඥාන. එතකොට ඇහැට රූපයක් පෙනුනාම ඒ රූපේ දැනගන්න තියෙන හැකියාව ශක්තිය තමයි චක්කු විඥානය කියන්නේ. චක්කු විඥාණයට බෑ කටට ශබ්ද වෙන මේක දැනගන්න. ඒක දැනගන්නේ සෝත විඥානය. සෝත විඥාණයට බෑ ඇහැට රූප වෙනුනා මේක දැනගන්න. ඒක දැනගන්න චක්කු විඥාන. එතකොට ඒ ඒ ඒ විඥාන ඒවට කියන ඉන්ද්‍රිය පද්ධ විඥාන කියලා. ඒ ඒ විඥාන වලට දැනගන්න පුළුවන් ඒ ඒ අරමුණු විතරයි. එතකොට අන්න ඒවට තමයි චක්කු විඥාන, සෝත විඥාන, දේශේ කියන්නේ. ඊට පස්සේ බාහිර සමාධිය තියෙන අරමුණු. ඒ අරමුණු තමයි ඇහැට පේන අරමුණු තමයි රූපේ. දැන් ඔන්න මතක තියාගන්න. ඇහක් තියෙනවා, ඇහැ ඇසුරේ චක්කු විඥානය තියෙනවා, බාහිර රූපයක්. ඔය දෙක වෙනම තිබ්බට වැඩ කරන්නේ නැහැ. හරියට ටෝච් එකක් වගේ. ටෝච් එකේ බල්බ් එක ගලවලා වෙනම් වෙන් කරලා බැටරි ස්ටික් වෙන් කරලා පිටිපස්සේ ආයෙත් කරන කෑල්ල ගලවලා තිබුණ ටෝච් එක පත්තු වෙන්නේ නැහනේ. පත්තු වෙනවා මේ ඔක්කොම එකතු වෙන්න ඕන. අන්න ඒ ඇහැයි රූපයයි චක්කු විඥානය කියන කාරණා තුන එකතු කරන බලවේගයට කියනවා ස්පර්ශය තින්නම් සංගති ප්‍රාසෝ. එහෙම එකතු වෙච්ච ගමන් ඒ ස්පර්ශය කියන්නේ එක්තරා විදිහක චෛතසිකයක්. සිතිවිල්ල. ඒකට අපි කියන සබ්බචිත්ත සාධාරණ චෛතසික කියලා. ඒ තුලින් මේ තුන එකතු වුණාම මොකද වෙන්නේ? අන්න ඇහැ උපදිනවා. එතන ඇහැ පහළ වෙනවා. ඇහැ රූපේ දකින්නවා. එතන වෙන්නේ ඇත්තටම ඇහැ රූපේ දකින්න එක විතරයි. හැබැයි කුහුඳුන් කෙනා ඔන්නෝතේට දා ගන්නවා කවුද? මම කියන සාර්ථකයි. අර ඇහක දාගෙන මම මගේ ඇස් දෙක තමයි දැක්කේ. මමමයි දැක්කේ. මේ ඇස් දෙක බලලා ඔය ආදී වශයෙන් කියන්නේ මමත් වෙන මොකද්ද? නමුත් සාමාන්‍ය මෙතන යාන්ත්‍රික ක්‍රියාවලියක් වුණා. ඇහක් තියෙනවා ඇහැසුරේ විඥානයක් තියෙනවා රූපයක් තියෙනවා මේ තුන එකතු වුණාම ඇහැ රූපය දකිනවා. එන්නම් සංගති පස්සෝ කියලා ස්පර්ශය ඇති වුණා. ස්පර්ශය නිසා ඇහැ රූපය දැක්කා. දකින්න ඉතන තමයි වේදනාව කියන්නේ. පස්සපච්චා වේදනා කිව්ව විදිහට. අන්න දැන් ඇහැ රූපේ දැක්කහම දැක්ක රූපේ අඳුන ගන්නවා. කොහොමද අඳුනගන්නේ? ලස්සන රූපයක්, කැත රූපයක්, ලස්සනක් නැති කැතක් නැති රූපයක් විතර අඳුනගන්න. සාමාන්‍යයෙන් ඒ ඒ ලස්සන කැත හොඳ නරක මත පිළිතල තමයි වේදනාව වර්ගීකරණය වෙන්නේ. ඇහෙන් දැක්ක රූපය ලස්සන නම් මොකක්ද ඇති වෙන වේදනාව? සුඛ වේදනාවක්. ඇහෙන් දැක්ක රූපේ කැත නම් තාකාරික රූපයක් නම් දුක්ඛ වේදනාවක්. කැතක් නැති ලස්සන නැති සාමාන්‍ය රූපයක් නම් උපේක්ඛා මධ්‍යස්ථ වේදනා අදුක්ඛම සුඛ වේදනා. එතකොට අන්න ඔය වේදනාවල් ඇති වෙන එක ස්වභාවයක්. තරාගන් වහන්සේ ලස්සන රූපයක් දකිනවා. එතකොට ශ්‍රාවකන් වහන්සේට සුඛ වේදනාවක් ඇති වෙනවද නැහැ? ඇති වෙනවා. ආරණ වහන්සේ කියලා සුඛ වේදනාවක් ඇති වෙන්නේ නැති වෙන්නේ නැහැ. ආරණ වහන්සේට කවුරු හරි චොක්කක් කනිනවා, කොනිච්චනවා. රාත්‍රිලා ඉන්නේ චොක්ක කරනවා එන්නම් රිදෙන්නේ නැද්ද? රිදෙනවා. දැන් ආරණ වහන්සේලා කියන්නේ බාලහාමී දුක්ඛ වේදනා වික්‍රම දැටි දුකක් දැනෙනවා. ඊළඟ සසපදේ මොච්චන් කිමදී බුදුරාම රටත් වේදනාව දැනෙනවා. එතන සුඛ දුක්ඛ උපේක්ඛා කියන වේදනා ඇති වෙන එක ස්වාභාවිකයි. හැබැයි පින්වත්නි රහතන් වහන්සේලා අරමුණු පරිහරණය කරන්නේ යෝනිසෝ මනසිකාරයෙන්නේ නුවණින්නේ. ඒ නිසා මේ සුඛ දුක්ඛ උපේක්ඛා වේදනාවන් පිළිබඳව අර සියලු ක්‍රියාකාරීත්වය අර සම්බන් කියලා කියපු වචනය තුළ තියෙන සියලු දේ පිළිබඳව උන්වහන්සේ බලනවා කොහොමද සිහියෙන් නුවණින් සිහියෙන් නුවණින් බලනකොට උන්වහන්සේ ඒ සියල්ල ඇතිව නැතිව යන හැටි දකිනවා. ඒ කියන්නේ උපදින හැටි දකිනවා, නැති වෙන හැටි දකිනවා. ජාති ධම්මයේ දකිනවා. අනිත්‍ය දකිනවා. එහෙම අනිත්‍ය දැකගෙන යනකොට එනම් මේ ඇහැ ජාති ධම්මයි අනිත්‍යයි. අට ගන්නවා. අට ගත්තට විතරක් නෑ. ඊකට තියෙන්නේ නැති වෙනවා කියලා දන්නවා. අට ගන්නා සියලු දේ නැති නැසෙන සුළුයි කියලා දකිනවා. කොහොමද ඒක පාලනය කියන්නේ? හට ගන්නා සුළු සියලු දේ නැති වෙන සුළුයි. යම් කිංචි සමුදය ධම්මං සම්බන්ධා නිරෝධ ධම්මං. ඒද හට ගන්න නම් මේක නැති වෙනවා. ඒක දකිනවා. එතකොට ඔන්න ඔය විදිහට ඇහැ කියන්නේ ඇතිව නැතිව යන එකක්. චක්කු විඥානය කියන්නේ ඇතිව නැතිව යන එකක්. ඊළඟට රූපය කියන්නේ ඇතිව නැතිව යන එකක්. ඒක අනිත් එකක්. චක්කු සංපස්සය කියන්නේ ඇතිව නැතිව යන එකක්. ඒ තුල හට ගන්නා වූ යම් සුඛ දුක්ඛ උපේක්ඛා වේදනාවක් තියෙන ඒකත් ඇතිව නැතිව යන එකක්. ඒ කියන්නේ අනිත් එකක්. එහෙනම් අනිත්‍ය වූ ඇති වෙලා නැති වෙලා යන මොහොතක්වත් පවතින්නේ නැති මේ සුව වේදනාවේ ඇලෙන්නත් ඕනේ මේ වේදනාවේ ගැටෙන්නත් ඕනේ මේ වේදනාව මුලා වෙන්නත් ඕනේ ඇතිව නැතිව යන එක ඒකේ හැටියක් කියලා තේරුම් ගන්න. අනේම හැටිය තේරුම් ගත ස්වභාව ධර්මයි. ಜಾති ධර්මයේ දැනගත්තාම වෙකටෙන්නේ. දැන් මේ විදිහට දැන් ඔය ඔයත්තන්ගේ ගෙවල් වල ඉන්නෝනේ සමහරව ටිකක් හිතුවක්කාර ළමයි සමරණ කට්ටිය ඉන්නෝනේ. කියලා දේ අහන්නේ හරි ළඟයි ඉන්නවා. ඉතින් සමහර වෙලාවට ඔය ගෙදර ආගන්තුකෙක් වෙනවා. ආගන්තුකෙක් ආපු වෙලාවේ මේ ළමයා දඟලනවා. ඒ දැඟලිල්ල අර ගෙදර තියෙන ආගන්තුකයාට රුස්සන්නේ නැහැ. ඒ නිසා සමහරවිට ඒ ආගන්තුකයාට දඟල ළමයාත් එක්ක කැරෙන්න පුළුවන්. හැබැයි ඔය ඇත්තෝ ඒ ළමයාත් එක්ක ඉඳලා ඉඳලා කාලයක් තිස්සේ ඉඳලා ඉඳලා ගන්නවා. මොකද දන්නේ? ඒ එයාගේ හැටි කියලා. නේද? දැන් එයාගේ හැටි කියන తত্ত্বය ඔබ අපි පිළිගත්තා නම් එයාගේ හැටියට එයා දඟලනකොට අපි එයාට ගැටෙනවා. නෑ. අපි ඒක දරා ගන්න, ඉවස ගන්නවා. අපි ඒ තත්ත්වෙට මුහුණ දීලා තියෙනවා. ඒක තමයි ස්වභාවය. ඒක තමයි හැටි. නේද? අන්න ඒ වගේ දරා ගැනීම හැකියාව වෙනවා මේ ස්වභාවයේ තේරුම් ගන්නවා. එතකොට මේ කියපු සියල්ල කියන වචනයෙන් විග්‍රහ කරන අර කියමු කාරණා සියල්ලේම ස්වභාවය මොකද්ද? අනිත්‍ය ස්වභාවය. අනිත්‍ය කියන්නේ එක විදියකට පවතින්නේ නැති ස්වභාවය. ඒක අපි කියනවා මොකක් කියලාද? අභාවය කියලා. භාව කියන්නේ පවතින එකට. එක විදියකට පවතින්නේ නැති එකට කියනවා පවතින එක නැති වෙන එකට කියනවා මොකක්ද? අභාව. එතකොට ස්වභාවය මොකක්ද? ස්වභාවය තමයි අභාවය. අභාවක් ස්වභාව ස්වභාව අභාව අභාවය ස්වභාවයයි ස්වභාවය අභාවයයි එනම් මේ ලෝකේ සියල්ල නමින් හඳුන්වනු ලබන සියලු දේ ස්වභාවය අභාවයයි ඇතිව නැතිව යන්නේ ඒ ස්වභාවය ඔබට මට අපට පාලනය කළ නොහැකි ඒ ස්වභාවය හොඳින් ඔබ මම අපි තේරුම් ගත්තොත් වටහා ගත්තොත් මොකද කරන්නේ? ඒ ස්වභාවය හමු වේ කම්පා නොවේ ඒ අවශ්‍ය මානසිකත්වය ඇති කරගන්න. ඒ නිසා අන්නේ ඒ මානසිකත්වය ඇති කරගන්න මේ ධර්මතාවල ස්වභාවය හොඳට දකින්න. වෙන ස්වභාවයක් නෙමෙයි අනිත්‍ය ස්වභාවය. අනිත්‍ය ස්වභාවය කියලා කියන්නේ ලස්සනේව කැත වෙන එකම නෙවෙයි. කැතේව ලස්සන වෙන එකක් අනිත්‍ය ස්වභාවයක් කියලා දැනගන්න. දැන් මම විතර බණට කියනවා සමහර අය දැන් ඔය කොණ්ඩේ පිදිලා ඉන්න කෙනෙක් දැක්කාම අනිවාර්යයෙන් කොණ්ඩේ පිදිලා දැන්නේ කියනකොට මොකද එක සැරේට කියන්නේ? ඔව් අනේ තින් අනිත්‍යයිනේ කියලා කියනවා. ඒතර යාර අනිත්‍ය මතක් වෙන කොතනද? කළු කොණ්ඩ සුදු වෙනකොට අනිත්‍යයි හැබැයි මාචාර්යතුමා දැකලා නැද්ද සුදු කොණ්ඩ කළු වෙනවා? නේද? ආ සුදු කොණ්ඩ කළු වෙන අය ඕන කරගෙන ඉන්නවා. නේද? ඒතකොට ඒව අනිත්‍ය නැද්ද? ඒකත් අනිත්‍ය තමයි. ඔය කොණ්ඩ කළු කරන්නේ අනිත්‍ය පිළිදෙන් තමයි. නේද? වෙන මොකක්වත් නෙමෙයි. ඒ කියන්නේ මේ කොණ්ඩ කළු කරන්න එපා කියන එක නෙමෙයි. ඒ යථාර්ථය රියැලිටි එක තේරුම් ගන්න. නේද? එතකොට මේ ස්වභාවය තේරුම් ගත්තා නම් මේ ස්වභාවය තුල අනවශ්‍ය විදිහේ ඇලීම් ගැටීම් වලට යන්නේ. දැන් මෙහෙම හිතන්න ඔබට කියනවා කවුරු හරි කෙනෙක් මලකා නිත්‍ය දකින්න කියලා. ඔබ දකින්නම ගන්නේ කෙලවලින්නේ නේද? මලකා නිත්‍ය දකින්න පරවෙච්ච මලක් දකින්න. පරවෙච්ච මල අනිත්‍යයේ කොටසක් විතරයි. හැබැයි ඔබ මලේ අනිත්‍ය දකින්න නම් දකින්න ඕන පොහොත්තු වෙලින්දලා. නේද? පොහොට්ටුව හට ගන්නවා ටිකෙන් ටික මෝරනවා ඊට පස්සේ පෙති විකසිත වෙනවා සුවඳ හමනවා අනුක්‍රමයෙන් පෙති නැලවි යනවා පෙත්තෙන් පෙත්ත හැලෙනවා ඊට පස්සේ නඩුවක් බවට පත් වෙනවා. ඒතර මේ ක්‍රියාවලිය මොකද්ද? අභාවයේ ස්වභාවය. නේද? ඒතකොට හටගත්ත මොහොතේ ඉඳලා මොකද්ද වෙන්නේ? වෙනස් වෙවි යනවා. ඒතකොට මේ වෙනස් වීම තුළ හොඳ පැත්තටත් වෙනස් වෙනවා නරක පැත්තටත් වෙනස්. ඒතකොට ඒක ආවේනික ස්වභාවයක් කියලා දන්නේ කෙනා හොඳ පැත්තට වෙනස් වෙනකොට ඇලෙන්නේ නැහැ. නරක පැත්තට වෙනස් වෙනකොට ගැටෙන්නේ නැහැ. සුඛ වේදනාවල ඇලෙන්නේ නැහැ. දුක් වේදනාවේ ගැටෙන්නේ නැහැ. උපේක්ඛාවේ මුලා වෙන්නේ. ඒතකොට ඇලීම් ගැටීම් මුලා වීම නැති තැන අන්හාවෙන් බැඳෙන්නේ නැහැ. තණ්හාවෙන් නොබැඳුන තැන උපාදානයක් නැහැ. ළඟට ගැනීමක් නැහැ. උපාදානයක් නැති තැන රඳවා ගැනීමක් එවත් භවයක් අවත්ව ගැනීමක් නැහැ. භවයක් නැවත පැවතීමක් නැති තැන නැවත හට ගැනීමක් නැහැ. ජාතියක් නැහැ. ජාතියක් නැති තැන ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස ඒවා නැහැ කියන්නේ දුක නැති තැනයි දුක නැති තැන කොතනද? එතන තමයි නිවන. එතකොට ඒ නිවන කොතනද තියෙන්නේ? මෙතනයි. කොතනද හිතේ? නේද? ඒක මරුණාට පස්සේ කොහේ හරි ගිහිල්ලා කන් තියෙන එකක් නෙවෙයි. සමහර විතාගෙන ඉන්න නිවන කියන්නේ කොහේ හරි තැනක් කියලා. ඒ නිසා දැන් ওই සමහර ආනුරුත් කියනෝනේ බණ කියලා කෙලින්ම නිවන් දක ලැබේවා කියන්නේ නැතුව මේ කරගත්ත පුණ්‍ය බලයේ සංසාර සාගරයෙන් එතරව නිවන් දොර රුවන් මොකද නිවන් පුර රුවන් දොර විවර කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනකොට උපාද කම්මල හිතන්නේම බෝට්ටුවකුම තියන්න තියෙනවා. ඒ සාගරේ ඉතර වෙන්න තියෙනවා. තේරෙද? ඊට පස්සේ අර යතුරු හොයන්නත් උන අර රුවන් දොර අරගන්න. අමාරුයි දොර අරගත්තට පස්සේ බෝඩ් එකක් ගාලා හවුස්ෆුල් කියලා. ඉතින් නිවන් දකින්න බෑ. නිවන කියන්නේ එහෙම නිශ්චිත තැනක් නෙවෙයි. කොහේ හරි තියෙන තැනකට යන ගමනක් නෙවෙයි මේක. ඒ නිවන Tamange හිත තුල ඇති කර ගන්න ඕන එකක්. ඒ ඇති කර ගන්න පුළුවන්කම තියෙන කෙලෙස් නිවාලීමෙන් පමණයි. කෙලෙස් නිවාලන්න තියෙන ක්‍රමය මේ ස්වභාව ධර්මයේ හරියට තේරුම් ගැනීම. එතකොට මෙන්න මේ ස්වභාව ධර්මයේ කවුරු හරි කෙනෙක් තේරුම් ගන්න ඕන කොයි වෙලාවෙද? වෙන වෙලාවල් නෙවෙයි ඇහෙන් රූප බලන වෙලාව. කනෙන් ශබ්ද අහන වෙලාව. නායෙන් ගඳ සුවඳා ග්‍රහණය කරන වෙලාව. දිවෙන් රස බලන වෙලාව. කායෙන් ස්පර්ශ විඳින වෙලාව. සිතෙන් හිතන වෙලාව. තව එකකින් කියනවා නම් ජීවත් වෙන මේ මොහොතේ. අනේ නිසා තමයි මේ වර්තමානයේ ජීවත් වෙන්න කියලා බුදුමාඳුරු අපිට අවවාද කරන්නේ. ඒ මොහොතේ ජීවත් වෙන කෙනා ඒ මොහොතේ ඇතිව නැතිව යන කෙලෙස් ස්වභාවයේ ධර්මතාවයන් තේරුම් අරගෙන එය මුල් කරගෙන කෙලෙස් ඇති කරගන්නේ. අන්න එහෙම කෙනා පින්වත්නි අවබෝධයෙන් කටයුතු කරනවා. එතකොට මේ සියලුම ධර්මතාවයන්ගේ අනිත්‍ය ලක්ෂණය තේරුම් ගන්න කෙනා කල්පනා කරනවා මෙහෙම. මොකද්ද? මේ අනිත්‍ය වූ ධර්මතාවය මට අවශ්‍ය විදිහට පාලනය කරන්න බෑ කියලා අසුරුම් ගන්නවා. එහෙම තේරුම් අරගෙන එයා සියලුම අනිත්‍ය වූ දේවල් අවබෝධයෙන් කලකිරෙනවා. අවබෝධයෙන් කලකිරුණාම ඒක තුල දැරිය ආශාවකට යන්නේ නැහැ. අවබෝධයෙන් කලකිර වෙන්න ධර්මයේ වචනයක් දීලා තියෙනවා නිබ්බිදාව කියලා. නිබ්බින්දති. අවබෝධයෙන් කලකිරුණාම කලකිරිච්ච දේවල් ඇලෙන්නේ නැහනේ. අකමැති දේවල් ඇලෙන්නේ නැහැ. නිබ්බිදා විරජ්‍යති. ඇලෙන්නේ නැත්නම් විරාගා විමුච්ඡති. ඒකෙන් නිදහස් වෙනවා. නිදහස් වුණාම විමුක්තිය විමුක්ත වෙති ඥානං හෝති. අන්න මම සියල්ලෙන් නිදහස් වුණා කියන ඥානය දැනුම යාට ඇති වෙනවා. එතකොට මෙන්න මේ කියපු සියල්ලේ අර කිය ඇහැ කන නාසය දිව ශරීරය මනස මුල් කරගත්ත අර කාරණා පහෙන් පහ යුක්ත වූ සියල්ලෙන්ම ඔබට කෙලෙසුන්ගෙන් නිදහස් වෙන්න පුළුවන් තමයි. ඒ ඒ සියල්ල මුල් කරගෙන ඇති වෙන කෙලෙසුන්ගෙන් නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා නම් එතන තමයි නිවන තියෙන්නේ. අන්නේ ඒ නිවන සාක්ෂාත් කරගන්නට නම් අවබෝධයෙන් සිහියෙන් යුතුව අරමුණු පරිහරණය කරන්න. ඒ ඒ නිවන සාක්ෂාත් කරගන්න කෙනෙක් හිතන්න පුළුවන් අපෝ කරන්න ගිහලා එනම් රූපයක් බලන්න දරුව බලන්න නැතු ඉන්න වෙන එහෙම කියලා. එහෙම නැහැ. නිවන සාක්ෂාත් කරගන්න රූප බලන්නම වෙනවා. ශබ්ද අහන්නම වෙනවා. ලෝකේ ජීවත් වෙන්නම වෙනවා. කොහොමද කරන්න ඕන? සිහියෙන් මොනියෝ පරිහරණය කරා. සිහියන මොන අවශ්‍ය ඇයි? ඒ සියලු දේ අනිත්‍ය වශයෙන් දැනගන්න. අනිත්‍ය වශයෙන් දැනගත යුත්තේයි අවබෝධයෙන් කලකිරේ. අවබෝධයෙන් කලකිරිය යුත්තේයි අතහරින් අතහැරිය යුත්තේයි සියල්ලෙන් නිදහස් වෙන්න. නිදහස් වුණ තැන තමයි නිවන තියෙන්නේ. ඒ එහෙම නිදහස් වෙච්ච කෙනාට මොනතරම් මානසික සුවයක් සැනසෙල්ලක් ඇති. අපි මේ භෞතික ලෞකික ජීවිතේ ජීවත් වෙලා ඉන්න කම්ම පුළුවන් තරම් අල්ලගෙන එකට එකතු කරගෙන ඉන්න තමයි ආස කරන්නේ. එහෙම නැතුව අතහැරලා එහෙම ඉන්න හැකියාව තියෙනවා නම් මොනතරම් වාසනාවක්. ඒ නිසා පින්වත් ඉපදිලා නැරිලා යන මේ ලෝකේ දාලා යන මේ ලෝකේ අතහැරලා යන්න පුළුවන් මානසිකත්වය අපි ප්‍රායෝගික ජීවිතයට ගලපාගෙන කටයුතු කරන්න වෑයම් කරා. ඒ නිසා වයසට යන්න යන්න මාචාර්තුමා රොකට් එකක් වගේ වෙන්න ඕනේ. ආ ඇයි දැන් බලන්න රොකට් එක උඩට යන්න යන්න වැඩි කෑලි කලනවනේ. නේද? මේ කෑලි වැඩි කෑලි හලන්න හරන්න ස්පීඩ් එක වැඩි වෙනවා. නේද? අන්න ඒ වගේ දැන් දැන් මම මේ වගේ වයසට යන යන බැඳීම් වැඩි කර ගන්නවා. නේද? එහෙම බැඳීම් වැඩි කර ගන්න කර ගන්න අර ගමන පල්ලාටමයි අදින්නේ. උඩට යන්න බෑ. මම ආවද වෙන කතාවක්. අපේ මහාචාර්යතුමා නම් එහෙම නොවේ කියලා මම හොඳින්ම දන්නවා. ඒක මුදලාලගෙන මැරෙන්න ගිහිල්ලා පණ ආදිනවා. පනානින ගමනේ ඉදිරිය ගහනකෝ ආමිනේ ආමිනේ කියනවා මහත්මයා මම ළඟ ඉන්නේ ලොකු පුතා ලොකු පුතා දැවිලි තාත්තේ මාත්මේ ළඟ ඉන්න බය වෙන්න එපා ලොකු දුක් ලොකු දුක් කියන තාත්තේ මේ මාත්මේ ළඟ සතුටු වෙන්නකෝ අපි උත්තර ළඟ ඉන්නවා ඒක පොඩි පුතාකෝ පොඩි පුතක් දුවගෙන එන කියන තාත්තේ මාත් ළඟ ඉන්නවා අපි ඔක්කොම තාත්තා ළඟ ඉන්නේ කවුරුත් පිට නැහැ අසතුටින් ඉන්න කියලා එහෙම කිව්වම සාමාන්‍ය මිනිසෙක් නම් සතුටුයිනේ ආ මේ ඔක්කොම ළඟ ඉන්නවා කියලා මේ මුදලාලිට කේන්ති ගියා. කේන්ති ගිහිල්ලා අහනවලු උඹල ඔක්කොම මල් මටේ කර කියලා දෙන්නේ කියලා කඩේ බලාගන්න කවුද කියලා. ඉතින් බැරේන බලාගෙන මනුස්සයා. ඉතින් අන්නේ වගේ සමහර අය ඉන්නවා අන්තිම මොහොතේ දාලා යන්න තරම් බෑ. ඒ අයට දැඩි ආශාවක් තියෙනයි කියන්නේ. ඉතින් මේ අත්හැරීමේ ගුණය මේ ක්‍රමය ජීවිතයට ප්‍රායෝගිකව පුරුදු කරගත්තේ නැති නිසා. ඉතින් අපි මේ ජීවත් වෙනවා යයි කියන කාල සීමාව තුළ කරනු ලබන සියලු දේ අනිත්‍ය ලක්ෂණයට යටයි කියලා තේරුම් අරගෙන ඒ සියල්ල හොඳින් අපි ඒ වයලසින් පරිහරණය කරමින් සිටිනම හෝ දවසක දාලා යන්න වෙන මානසිකත්වයේදී ඒවා පරිහරණය කරන්න වෑයම් කරනවා. ඒකට කියන්නේ නිස්සරණ පඤ්ඤෝ පරිබුද්ධ. අතහරින්න සූදානමින් පරිහරණය. එහෙම කෙනාට අතහරින්න වෙලාවක් ආවොත් දුකක් නැතුව ඇලීමක් ගැටීමක් මුලා වීමක් නැතුව අතහරින්න පුළුවන්කම තියෙනවා. ඒක තමයි සනසිල්ල උදා කරනම. ඉතින් අන්න එලෙසින් කටයුතු කරන්න මේ සියලු ධර්මතාවයන්හි යථාර්ථය හොඳින් වටහාගෙන ඔබ ඔබේ ජීවිතය සාර්ථක කරගන්න වෑයම් කරන්න. ඒ සඳහා පින්වත් ඔබ හැම දිනාටම සංයුක්ත නිකාය සලායතන සංයුක්තේ ජාති ධම්ම සූත්‍රය ඉපදීම ස්වභාව කර ඇති ස්වභාවයන් ගැන හට ගැනීමේ ස්වභාවය ගැන දේශනා කරපු සූත්‍රය ඇසුරෙන් කළ මේ අනුශාසනාව උපකාරයක් වේවායි ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා. ආකාශත්තානි ආදීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා ධර්ම ශ්‍රවණානි සංසීන් හැමතුතුම් නිවන් සුව සැලසේවා.